පින්තුණේ ධර්මයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා බෙදලා දෙන වෙලාවේ මහරහතන් වහන්සේලා කරපු ප්‍රකාශයක් බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ කියන බුදුරජාණන් වහන්සේලා කල්ප සිය ගණනකිනුත් මේ ලෝකයට දුර්ලභයි කියලා මහරහතන් වහන්සේලා ප්‍රකාශ කරනවා එවැනි කල්ප සිය ගණනකිනුත් දුර්ලභ බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ වුණාට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතය තුළ පිරිනිවන් පෑම් තුනක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. සෑම බුදු කෙනෙකුගේම ජීවිතේ පිරිනිවන් පෑම් තුනක් ගැන සඳහන් වෙලා තියෙනවා. එක පිරිනිවන් පෑමක් තමයි ක්ලේශ පරිණිර්වාණය. සෝපාරිශේෂ පරිණිර්වාණය හැටියටත් ධර්මයේ සඳහන් වෙනවා. මේ දීර්ඝ සංසාර ගමන තුල කෙලවරක් හොයාගන්න බැරි දීර්ඝ සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් මේ එන ගමන තුල හිතේ සකස් වෙච්ච කෙලෙස් ආශ්‍රව මේ සියල්ල යම් දවසක සම්පූර්ණයෙන්ම ගුරු උපදේශයක් රහිතව ප්‍රහාණය කෙරෙනවා නම් ඒ කෙලෙසුන්ගෙන් නිදහස් වීම කෙලෙස් පිරිනිවන් පෑමක් හැටියට ධර්මයේ සඳහන් වෙනවා. අපි කියන්නේ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා. සම්බුද්ධත්වයට පත්වීම සමගත් සිදුවෙන්නේ කිසිම ගුරුවරයෙකුගේ උපදේශයකින් තොරව සියලු කෙලෙසුන්ගෙන් මිදීමක් සියලු කෙලෙසුන්ගෙන් පිරිනිවන් පෑමක් තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෞතර බුද්ධත්වයට පත් වෙනවා කියලා කියන්නේ. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙච්ච දවසේ ඉඳන් සෝපාදිශේෂ කෙලෙසුන්ගෙන් පිරිනිවන් පාපු දවසේ ඉඳන් උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ කෙලෙසුන්ගෙන් මිදෙන මාර්ගය ගැන දෙව් මිනිස් ලෝකයාටම උන්වහන්සේ දේශනා කරමින් සම්බුදු කෘත්‍ය ඉෂ්ට කරනවා. පින්වතුනි සම්බුදු කෘත්‍ය ගැන අපි තේරුම් ගන්නට ඕනේ ධර්මයේ සඳහන් වෙන බොහොම ලස්සන සිදුවීමක්. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා බෝධි මූලයේ වැඩ සිටිනකොට පාපී මාරය පෙනී හිඳලා උන්වහන්සේට ආරාධනයක් කරා ස්වාමීනි ඔබ වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න උත්සාහ කරනකොට ඒක වළක්වන්න මම නොඑක් අයරින් උත්සාහ කරා. නමුත් මට බැරි වුණා. ඔබ වහන්සේ කොහොම හරි දුකෙන් මිදුණා. මාර වසඟයෙන් නිදහස් වුණා. හැබැයි මේ මාර වශයෙන් නිදහස් වෙන මේ ධර්මයේ නම් ලෝකයට දේශනා කරමින් ගිහිලා ඔබ වහන්සේ විහිසටපත් වෙන්න එපා. ස්වාමීනි ඉක්මනින්ම පිරිනිවන් පාන සේක්වා කියලා බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ සතියක් බෝධි මූලයේ වැඩ සිටිද්දී පාපී මාරය පෙනී ඉඳලා පිරිනිවන් පාන සේක්වා කියලා බුද්ධත්වයට පත් වෙච්ච අලුතම උන්වහන්සේට පිරිනිවන් පාන ආරාධනයක් කරා. අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා පාපී මාරය තථාගත බුදුරජාණන් වහන්සේලා එහෙම පිරිනිවන් පාන්නේ නැtei කීවා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ ලෝකයට දේශනා කරලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ලෝකෙ පහළ වෙලා ඒ අය ධර්මයේ ගැන වික්ත විසරද බහුශ්‍රත ධර්මදර පිරිසක් බවට පත් වෙලා ධම්මානුධම්ම ප්‍රතිපදාවේදීලා සාමීචි පටිපන්න අනුධම්මචාරී පිරිසක් බවට පත් වෙලා මේ ධර්මය ලෝකයට මතු කරන්න මගේ ශ්‍රාවකයන් දක්ෂ වෙනකම් පිරිනිවන් පාන්නේ නැහැ කියලා. ඒ වගේම මේ දේශනාවේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ පාපී මාරයට ප්‍රකාශ කරන අනාගතේ බුද්ධ ශාසනයට හානි කර මතවාද විтин විට මතු වෙනකොට කරුණු සහිතව මේවා බිඳ හෙළලා ධර්මයේම මතු කරන්න මගේ ශ්‍රාවක පිරිස සිවණක් ශ්‍රාවකයන්ම දක්ෂ වෙනකන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නේ නැහැ කියලා ප්‍රකාශ කරා. එතකොට අපිට පේනවා බුදු කෙනෙක්ගේ ඉලක්කය. අන්නේ සම්බුදු කෘත්‍ය ඉෂ්ට කරමින් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 45ක් තිස්සේ ගම් නියම් ගම් පුරා වැඩම කරමින් උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ ලෝකයට දේශනා කරා. ඒ ධර්මය අහලා බොහෝ පිරිස් ගිහි ජීවිත අතහැරලා රජ සම්පත් අතහැරලා රාජකීය කුලවල ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ආදී නොඑක් විදිහේ නොඑක් සමාජ මට්ටම් වල පිරිස ඒ සියලු සැප සම්පත් අතහැරලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. ඒ අය අතර භික්ෂු භික්ෂුණීන් පැවිදි භාවයට පත්වෙච්ච පිරිස වගේම උන්වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වෙච්ච උපාසක උපාසිකා කියන ගිහි පිරිසක් ධර්මයේ ගැන වික්ත විසරද බහුශෘත ධර්මදර පිරිස් බවට පත් වුණා. පින්වතුනි මේ විදියට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සම්බුදු කෘත්‍ය සිදු කරගෙන යද්දී ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේට අවුරුදු 80ක් සම්පූර්ණ වෙගෙන එනකොට උන්වහන්සේ අවසාන වස් කාලේ ගත කරේ බේලුව කියන ගමේ. එදා බුදුරජාණන් වහන්සේට මාරාන්තික බඩේ අමාරුවක් වැළඳුණා. උන්වහන්සේ බොහෝම අමාරුවෙන් සමාපත්තියට සමවැදිලා මේ වේදනාව ඉවසා දරාගෙන ඉඳිමින් උන්වහන්සේ කල්පනා කරා සංඝයාට දැනුම් නොදී පිරිනිවන් පානෙක සුදුසු නැහැ. ඒ නිසා සංඝයාට දැනුම් දීලා තමයි පිරිනිවන් පාන්නට ඕන කියලා අතීතයේ බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පාපු ආකාරය මෙනෙහි කරලා එදා චාපාල චෛත්‍ය ස්ථානයේ අසලට වැඩම කරන්න පෙර බේලුව ගමේ උන්වහන්සේ වස් සමාදන් වෙලා හිටිය කුටියේදී ඡන්ද චිත්ත විරිය විමර්ශා කින සතර 이르දිපාද බලයෙන් ආයු සංස්කාර අදිෂ්ඨාන කරගන්නවත් සමගම උන්වහන්සේගේ රෝගී තත්ත්වයේ සුවපත් භාවයටපත් වුණා. ඒ සැනින් අර සමාධි බලයෙන් 이르දිමත් සතර 이르දිපාදයන්ගේ බලයෙන් උන්වහන්සේගේ රෝගී සුවපත් භාවයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ එලිමහනට වැඩම කරලා සක්මන් කරනකොට ආනන්ද හාමුදුරන්ට පුදුමාකාර සතුටක් ඇති වුණා. ආනන්ද හාමුදුරුව ඇවිදින් වන්දනා කරලා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේට දැන් නම් සනීපයි වගේ. බුදුරජාණන් වහන්සේ රෝගී වෙලා ගිලන් වෙලා වැඩ ඉන්නවා දකින්නකොට මට දිසාවල් පවා වැටහෙන්නේ නැතුව යනවා. මට ධර්මයේ පවා සිහි කරගන්න බැරුව යනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේට දැන් නම් සනීපයි වගේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ඔය නිසීදනයත් අරගෙන චාපාල චෛත්‍ය ස්ථානය අසලට යමුයි කිව්වා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට නොඑක් අයුරින් සිහිපත් කෙරෙව ආනන්ද තථාගත බුදුරජාණන් වහන්සේ ඡන්ද චිත්ත විරිය වීමංසා කියන සතර 이르දිපාද වඩපු කෙනෙක් යම් කිසි කෙනෙක් මේ 이르දිපාද ධර්මයන් දියුණු කරොත් ඒ කෙනාට 이르දිපාද බලයෙන් පරමාවිෂ වන ආයුෂ් කල්පයක් නමුත් වැඩ ඉන්න පුළුවන්. ඊට වඩා ටිකක් වැඩිපුර වුණත් ඉරිදිපාද බලෙන් වැඩ ඉන්න පුළුවන් මේ විදිහට ගොරෝසු ආකාරයට කරුණු සහිතව පෙන්වද්දිවත් ආනන්ද හාමුදුරන්ට බැරි වුණා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා තිට්ඨතු බන්තේ කප්පං කල්පයක් වැඩ සිටින සේක්වා තිට්ඨතු සුගතෝ කප්පං සුගතයන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා කියලා ආරාධනා කරන්න අමතක වුණා පාපී මායя හිත වසාගත් බව සඳහන් වෙනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ තුන් වතාවක්ම ආනන්ද හාමුදුරන්ට සිහිපත් කෙරෙව්වා. තුන් වතාවෙදිම ආනන්ද හාමුදුරන්ට කල්පයක් වැඩ සිටින සේක්වා කියලා ආරාධනා කරන අමතක වුණා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද දැන් ඔබ මෙතනින් ඉවත් වෙන්න. ඔබ විවේකයෙන් භාවනාවක් කරගන්න කිව්වා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළ ආනන්ද හාමුදුරුවෝ යසල තිබ්බ ගහක් සෙවනේ නිසීදනේ එලාගෙන උන්වහන්සේ ධර්මයේ මෙනෙහි කරන්න පටන් ගත්තා. ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේ ළඟින් ඉවත් වුණා පමණයි අර පාපී මාරයා ඒ සැනින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා උන්වහන්සේට ආරාධනා කරා පිරිනිවන් පාන්න. ඒ ආරාධනේ කරනකොට පාපී මාරයා සිහි කරා ඔබ වහන්සේට මතකද? බුද්ධත්වයට පත්වෙච්ච දවසේදීමයි මම පිරිනිවන් පාන ආරාධනය කරේ. එදා ඔබ වහන්සේ ප්‍රකාශ කරා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මේ ධර්මයේ ගැන වික්ත විසරද බහුශෘත ධර්ම ධර් මට්ටමටපත් වෙලා ධම්මානුධම්ම ප්‍රතිපදාවේදීන සාමීචි පටිපන්න අනුධම්මචාරී පිරිසක් බවටපත් වෙලා ධර්මයේ බබලවන්න දක්ෂ වෙනකම් පිරිණිවන් පාන්නේ නැහැ කියලා ඔබ වහන්සේ ප්‍රකාශ කරා. නමුත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් මේ වෙනකොට ඔබ වහන්සේගේ ඉලක්කය සම්පූර්ණයි කියව. දැන් ලෝකේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස ලෝකේ බබලනෝ. ඒ අය ධර්මයේ ගැන වික්තයි විසරදයි බහුසුතයි. ඒ නිසා ඔබ වහන්සේ වැඩ සිටි ඇති පිරිනිවන් පාන සීක්වා කියලා පාපී මාරයා. අර කාරණේ සිහිපත් කරවලම බුදුරජාණන් වහන්සේට චාපාල චෛත්‍ය ස්ථානයේ අසලදී පිරිනිවන් පාන ආරාධනයක් කරනවා. අන්නේ වෙලේ බුදුරජාණන් වහන්සේ මේ පාපී මාරයා ආරාධනා කළ නිසා උන්වහන්සේ පිරිනිවන් පෑවන් නෙමෙයි. එහෙමනම් මාර්යා මීට පෙරත් අවස්ථා කීපයකදීම ආරාධනය කරා. බුදුරජාණන් වහන්සේ මාර්යා සිහිපත් කරපු කාරණයක් එක්ක උන්වහන්සේ බුදු ඇසින් විමසලා බැලුවා බුදු කෙනෙක් පහළ වෙලා ලෝකයට කළ යුතු සම්බුදු කෘත්‍ය බුදුරජාණන් වහන්සේ විසින් සිදු කරලා අවසానයිද අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දැක්කා උන්වහන්සේ අවුරුදු 45ක් පුරාවට තමන් වහන්සේ විසින් අවබෝධ කරගත් ධර්මයේ ලෝකයට දේශනා කරලා සම්බුදු කෘත්‍ය හැටියට මේ කරුණ සියල්ල ඉෂ්ට කරලා අවසానයි. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ පාපී මාරයත් ප්‍රකාශයක් කරා පාපී මාරේ නුඹ කලබල වෙන්න එපා කියලා. තව හරියටම මාස 3ක් අවසන් වෙන වෙසක් පුන් පොහෝ දවසක තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියලා උන්වහන්සේ ප්‍රකාශ කරලා එදා චාපාල චෛත්‍යස්ථානයේ අසලදී උන්වහන්සේ ආයු සංස්කාර බලයෙන් අදිෂ්ඨාන කරගත් ආයු සංස්කාර සතර 이르දිපාදයන්ගේ බලයෙන් අදිෂ්ඨාන කරගත් ආයු සංස්කාරයන් චාපාල චෛත්‍ය ස්ථානයේ අසලදී අතහැරියා. ආයු සංස්කාර අතහැරලා පිරිනිවන් පාන අදිෂ්ඨාන කරනවත් සමගම මහ පොළොව කම්පාවටපත් වෙලා ගිය බව සඳහන් වෙනවා. අන්නේ වෙලාවේ තමයි ආනන්ද හාමුදුර නැකිටලා ඉක්මනට බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිත් වන්දනා කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දැන් පොළොව සෙලුණා. අකාලේ ගිගුරුන් දීලා පොද වැස්සක් ඇදහැළුණා. මොකක්ද හේතුව? අන්න ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ පොළව සෙලවෙන්න හේතු වෙන කරුණු 8ක් ගැන දේශනා කරලා බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද මේ දැන් තථාගතයන් වහන්සේ ආයු සංස්කාරයන් අතහැරලා පිරිනිවන් පාන අදිෂ්ඨාන කරා කියලා. පින්වතුනි අන්නේ වෙලාවේ ආනන්ද හාමුදුරුව නැවත නැවතත් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටිලා ඉල්ලීමක් කරා ස්වාමීනි නිදුකානන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා සුගතයන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ඔබේමයි වරද තථාගතයන් වහන්සේ නැවත නැවතත් කීප අවස්ථාවකදීම ඔබට සිහිපත් කෙරෙව්වා සතර යුධිපාද වඩපු කෙනෙකුට ආයුෂ් කල්පයක් පින්වතුනි ආයුෂ් කල්පය කියන්නේ ඒ වෙනකොට තියෙන පරමායුෂ. අන්නේ පරමායුෂ ඊටත් වඩා ටිකක් වැඩියෙන් හරි අපි දන්නවා බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ මිනිස්සෙකුගේ සම්පූර්ණ ආයු අපේක්ෂාව අවුරුදු 120ක් වගේ කාලයක් තිබුණා. ඊට වඩා ටිකක් වැඩියෙන් හරි අවුරුදු 120ක් බුදුරජාණන් වහන්සේට වැඩ සිටින්න පුළුවන්කම තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේ අවුරුදු 80ක් වෙන ඒ කාලේ උන්වහන්සේ චාපාල චෛත්‍ය ස්ථානයේ අසලදී ආයු සංස්කාර අතහැරලා පිරිනිවන් පාන අදිෂ්ඨානයක් කරගත්තා. ඒ අදිෂ්ඨානය කරලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට දැනුම් දුන්න ආනන්ද දැන් ඔබ ප්‍රමාද වැඩි කීවා. ආනන්ද ඔබ හොඳට ඕම දන්නවා බුදු කෙනෙක් ගත්ත තීරණයක් ආයෙමත් වෙනස් කරන්නේ නැහැ කියලා. ඒ නිසා ආනන්ද නැවත නැවතත් බුදුරජාණන් වහන්සේව වෙහෙසවන්න එපා කීවා. හෙට දවසේ කූටාගාර ශාලාවට සංඝයා රැස් කරන්න කිව මේ පණවිඩේ දැනුම් දෙන්න. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුව පණවිඩේ යවලා භික්ෂුන් වහන්සේලා කූටාගාර ශාලාවට එකතු කෙරෙව්වා. එදා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුව සමග නගරයේ පිණ්ඩපාත වැඩම කරලා කූටාගාර ශාලාවට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා සංඝයා අමතලා එදා විශාල භික්ෂුන් වහන්සේලා පිරිසක් කූටාගාර ශාලාවට රැස් වෙලා හිටියා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන බව බොහෝම සංවේදී ගාථා කීපයකින් බුදුරජාණන් වහන්සේ සංඝයාට දැනුම් දුන්නා. මේක සඳහන් වෙනවා මහා පරිනිබ්බාන සූත්‍රයේ. පරිපක්කෝ වයෝ මයිහං මහණෙනි තථාගතයන් වහන්සේ දැන් බොහෝම වයසට ගිය කෙනෙක්. පරිත්තම් මම ජීවිතම් ජීවත් වෙන්න තියෙන්නේ තව ඊටාම ස්වල්ප කාලයයි. පහයෝ ගමිස්සාමි නුඹලා සියලු දෙනාම අතහැරලා තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා. කතම් මේ සරණ මත්තනෝ මම මගේ පිහිට හදාගත්තා. අප්‍රමත්තා සතිමන්තා අප්‍රමාදීව සිහි ඇතුව සුසීලා හෝත බික්කෝ සිල්වත් වාසය කරන්න මහණෙනි. සුසමාහිත සංකප්පෝ සචිත්ත මනුරකත හොඳට සතර සතිපට්ඨානයේ තුල හිත පිහිටවාගෙන තමන්ගේ හිත රැකගන්න. යෝයිමස්මින් ධම්ම විනේ අපමත්තෝ විහෙස්සති යම් කිසි කෙනෙක් මේ ධර්ම විනය තුල අප්‍රමාදීව වාසය කළොත් පහය ජාති සංසාරං දුක්ඛ සන්තං කරිස්සති. ඒ සියලු දෙනාම ඉපදෙන මැරෙන මේ සංසාර දුකින් එතර වෙලා දුක අවබෝධ කරගෙන සසර දුකින් මිදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා උන්වහන්සේ වදාළ මහණෙනි තව නොබෝ දිනකින් තථාගතයන් වහන්සේ හරියටම මාස 3ක් අවසන් වෙන වෙසක් පුන් පොහොව දවසේ කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේදී පිරිනිවන් පානවා කියලා සංඝයාට දැනුම් දුන්නා. බුදුරජාණන් වහන්සේ මේ මාස 3ක් එදා බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර ඉඳන් බණ්ඩ ගාමේට හත්ති ගාමේට භෝග නගරේට මේ ගම් නගර හරහා බුදුරජාණන් වහන්සේ කුසිනාරාව කරා වැඩම කරද්දී ඒ මාස 3ක් ගෙවිගෙන ගියා. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ දෙවනි පරිණිරවාණි ක්ලේශ පරිණිරවාණයෙන් පසුව බුදු කෙනෙක් සම්බුදු කෘත්‍ය අවසන් කරලා අපි කවුරුත් පිරිනිවන් පෑම කියලා දන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුපාදිශේෂ පරිණිරවාණ ධාතුවෙන් පිරිනිවන් පෑමට තමයි අපි පිරිනිවන් පෑම කියලා කියන්නේ. එතකොට බුද්ධත්වයට පත්වීමත් ධර්මයේ සඳහන් වෙනවා සෝපාදිශේෂ පරිණිරවාණි කෙලෙසුන්ගෙන් පිරිනිවන් පෑම. කෙලෙසුන්ගෙන් පිරිනිවන් පාපු බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේදී බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දරාගෙන හිටපු මේ ශරීරේ මේ පංචස්කන්ධයත් අතහැරලා උන්වහන්සේ පහන් සිලක් නිවිලා යනවා වගේ උන්වහන්සේ පිරිනිවන් පාවදාලා පින්වතුනි බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේදී පිරිනිවන් පාන්න පෙර උන්වහන්සේ ලෝකයේ දිහා බලනවා බුදුරජාණන් වහන්සේ අඩු කාලයක් තමයි මේ ලෝකේ ආයුෂ අඩු කාලයක තමයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ අල්පායුෂ බුදුරජාණන් වහන්සේ නමක් ඒ ආයුෂ අඩු කාලයක පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ අවුරුදු 80ක් වගේ කාලයක් සම්පූර්ණ වෙනකොට උන්වහන්සේ පිරිනිවන් පානවා. නමුත් අනාගත ලෝකේ පින් ඇති බොහෝ දෙනෙක් අනාගතයේ උපදිනවා. අන්නේ අයට ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කරාසේ සද්ධාවෙන් බුදුගුණ සිහිපත් කරගෙන වැඳුම් පිදුම් කරලා පින් රැස් කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨානයක් කරනවා. පින්වතුනි බුදු කෙනෙක් පිරිනිවන් පානකොට උන්වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාන්න පෙර උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ මේ ආකාරයට විසිරේවා කියලා අදිෂ්ඨානයක් කරනවා. අන්නේ අදිෂ්ඨානයේ අනුවයි ධාතුන් වහන්සේලා විසිරෙන්නේ. දීර්ඝ ආයුෂ ඇති කාලවල පහළ වෙන බුදුරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කරන්නේ නැහැ. බුදු කෙනෙක් ධාතු විසිරෙන්න අදිෂ්ඨානයක් කරේ නැත්නම් උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසුව රන් දෙන විවර කරනකොට ධාතු විසිරෙන්න අදිෂ්ඨාන නොකරපු බුදුරජාණන් වහන්සේලාගේ දීර්ඝායුෂ ඇති බුදුරජාණන් වහන්සේලාගේ ශාරීරික ධාතුන් වහන්සේලා සියල්ල රත්තරන් කුට්ටියක්සේ රන් කැටියක්සේ එකට ඇමිනිලා එකම කැටියට පිහිටනවා. ඒ නිසා දීර්ඝායුෂ ඇති බුදු කෙනෙකුගේ ධාතු විසිරෙන අදිෂ්ඨානයක් කරලා නැත්නම් ධාතුන් වහන්සේලා එකම කැටියකට පිහිටන නිසා ඒ ධාතුන් වහන්සේලා තැම්පත් කරලා එකම චෛත්‍යයයි ලෝකේ නිර්මාණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. නමුත් පින්වතුනි ඔබත් මමත් සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේදී පිරිනිවන් පාන්න පෙර ධාතුන් වහන්සේලා මේ මේ ආකාර ප්‍රමාණ වලින් විශ්වේවා කියලා අදිෂ්ඨානයක් කරනවා. ඒ විතරක් නෙමෙයි මේ සියලු ධාතුන් වහන්සේලා අවුරුදු 5000ක් යනතෙක් දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් පවතිවා කියලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරනවා. අවුරුදු 5000කට පස්සේ උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා සියල්ල එකට එකතු වෙලා එකට ඇමිනිලා බුදුරුවක් මැවිලා යමා මහ පෙළහර පෑමක් සිදු වෙලා ධාතු පරිණිරවාණයක් සිදු වේවා කියලා අදිෂ්ඨානයක් කරනවා. එතකොට අපිට පේනවා බුදු කෙනෙක්ගේ ජීවිතය තුළ සෝපාදිශේෂ පරිණිරවාණේ ඒ කියන්නේ කෙලිසුන්ගෙන් පිරිනිවන් පෑම අනුපාදිශේෂ පරිණිරවාණ ධාතුවෙන් පිරිනිවන් පෑමත් ඒ වගේම ධාතුන් වහන්සේලා එකතු වෙලා සිදුවෙන පිරිනිවන් පෑමක් කියන මේ ධාතු පරිනිර්වාණයත් කියන පිරිනිවන් පෑම් තුනක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේදා මල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේදී පිරිනිවන් පෑමෙන් පසුව දින 7ක් උන්වහන්සේගේ ශ්‍රී දේහය මහජන ප්‍රදර්ශනයේ තැබූ බව සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා සාමාන්‍ය කෙනෙක් නම් එක්ක අපි ගැන හිතන්න, ඔබ ගැන හිතන්න. සාමාන්‍ය මිනිස්සෙක් මරණයටපත් වුනොත් දින දෙක තුනක් යනකොට මේ ශරීරේ කුණු වෙලා කොයි තරම්නම් දුගදක් හමනවද? නමුත් පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයේ මත උන්වහන්සේගේ ශ්‍රී දේහය දින 7ක් මහජන ප්‍රදර්ශනීයට තැබුවා මේ දැන් පිරිනිවන් පාවදාල ආකාරයට ශ්‍රී දේහය ඒ ස්වරූපයෙන්ම ඒ ආකාරයෙන්ම පැවතුණා දින 7කට පසුව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර ආනන්ද හාමුදුරුවන්ට වදාලා ආනන්ද තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ සක්විති රජ කෙනෙක්ගේ ශරීරයක් ආදාහනය කරන විදිහටම අලුතින් පොලාගත් සිනිඳු කපු පුළුම් පටල 500 කිනුත් අලුතින් සකස් කරගත්ත සිනිඳු සිවුරු 500 කිනුත් ඔතලා තන් දෙනක බහා සඳුන් චිතකයක මේ රන් දෙන තැම්පත් කරලා ආදාහනය කිරීම සිදු කරන්න කියලා. අන්න ඒ විදිහටම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශ්‍රී දේහේ මහජන ප්‍රදර්ශනයේට තබලා දින 7කට පසුව මුලින්ම අලුත් සිවුරකින් ශ්‍රී දේහය ඔතනවා. ඊට පස්සේ අලුතින් පොලාගස් සිනිඳු කපු පුළුම් පටලයකින් ඊට උඩින් ඔතනවා. ආයමත් අලුත් සිවුරකින් එතුවා ආයමත් කපු පුළුම් පටලයකින් ඔතනවා. මේ විදිහට 500 වතාවක් සිවුරු 500 කිනුත් කපු පුළුම් පටල 500 කිනුත් ශ්‍රී දේහයේ උතලා මේ ශ්‍රී දේහය රත්තරන් වලින් සකස් කරපු රන් දෙනක රත්තරන් භාජනයක බහා තැම්පත් කරනවා මේ රන් දෙනට ගිනි ඇවිලෙන උණු තෙල් දමලා මේ රන් දෙනේ සිදුරු කීපයක් කිහිප තැනකින් තියෙනවා මේ රන් දෙන පිටින්ම තැම්පත් කරා සඳුන් දරවලින් සකස් කරපු සඳුන් චිතකයක තැම්පත් කරලා තමයි මේ සඳුන් චිතකේට ගිනි අවුලවන්න ගිනි දල්වන්න මල රජදරුවන්ගේ සහයෝගයෙන් මේ චිතකේ ආදාහනය කරන්න කටයුතු සූදානම් කරේ. නමුත් පින්වතුනි හරීම පුදුම හරීම ආශ්චර්යමත් දෙයක් සිද්ධ වුණා. මල රජදරුවන් හතර දෙනෙක් සඳුන් දියෙන් හිස සෝදලා පිරිසිදු භාවයට පත් වෙලා නාලා සුදු වස්ත්‍ර ඇඳලා ජටාවල් බැඳගෙන හතර දෙනෙක් චිතකයට ගිනි අවුලවන්න උත්සාහ කරා ගිනි ගල්වන්න හදනවත් සමගම ගින්න නිවිලා යනවා. ඊට පස්සේ මල රජදරුවන් 8 දෙනෙක් යොදවලා චිතකයට ගිනි දල්වන්න සූදානම් කරා ගිනි දල්වන්න හදනවත් සමගම චිතකයේ ගිනි නිවිලා ගියා. මල රජදරුවන් 16 දෙනෙක් යොදවලා බැලුවා. අවසානයේ මේ උත්සාහය අසාර්ථක වෙනකොට එතන වැඩ හිටියා දිවස්ලාභී භික්ෂූන් අතර අග්‍ර අනුරුද්ධ මහරහතන් වහන්සේ. මේ මල්ල රජදරුව අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි ඇයි මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ තැන්පත් චිතකේට ගිනි අවුලවන්න බැරි වෙන්නේ ඇයි මේ ගිනි නිවිලා යන්නේ ඒ වෙලාවේ උන්වහන්සේ දිවසින් බැලුවා රජදරුවනි දෙවියන්ගේ අදහස වෙන එකක් කියලා දෙවියන් කැමති නෑ කිව දැම්ම චිතකයට ගිනි අවුලවන්න ඒ වෙලාවේ රජදරුවන් විමසනවා ඇයි ස්වාමීනි දෙවියන් දැම්ම අකමැති මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඈත තියා තමන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියන ආරංචියට උන්වහන්සේ වැඩම කරනවා අනේ මට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ සම්බුදු සිරිපතුල් වලට නලල තියාගෙන වන්දනා කරන්න ලැබෙනවා නම් කොයිතරම් දෙයක්ද කියන සිතුවිල්ලෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඈත තියා වඩිනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කරලා ශ්‍රී දේහයට වන්දනා කරන තෙක් මේ චිතකයට ගිනි නොදැල් වේවා කියලා දෙවියන් ඉඩ දෙන්නේ නැහැ කියෝ. ඒ වෙලාවේ සියලු දෙනාම බලාගෙන හිටියා. පින්වතුනි අපි දන්නවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියන්නේ මේ බුද්ධ ශාසනයේ තතිය ශ්‍රාවකයන් වහන්සේ හැටියට හඳුන්වන්නේ. සාරිපුත්ත මොග්ගල්ලාන අගසව් දෙනමට අමතරව මේ බුද්ධ ශාසනයේ තුල තුන්වෙනි ශ්‍රාවකයන් වහන්සේ ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ස්වරූපේටම තමයි කියන ඈතින් කෙනෙකුට පේන්නේ. බොහෝ දෙනෙක් රැවටුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේටත් මහා පුරුෂ ලක්ෂණ කීපයක් පිහිටලා තිබුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩිය මිනිස්සු අතර ගැවසුන්නේ උන්වහන්සේ පිප්පලී ගුහාවට වෙලා විවේකයෙන් බණ භාවනා කරමින් වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඉදිරියට පැමිණිලා සාසනික කටයුතු වල මූලිකත්වයේ ගත්තේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන කුසිනාරාවේ මල් රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේට වැඩම කරා. ඒ වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සිවුර ඒකාංශ කළ පොරෝගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ තැම්පත් චිතකේ වටා තුන් වතාවක් බුදුගුණ කියමින් දකුණු ඇලයට ප්‍රදක්ෂිනා කරමින් චිතකයට වන්දනා කරා. වන්දනා කරලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ තැම්පත් මේ චිතකේ උන්වහන්සේගේ හිස පිහිටියේ මෙතනයි සම්බුදු සිරිපතුල් පිහිටියේ මෙතනයි කියලා හඳුනගෙන සිරිපතුල් පිහිටි තැනට උන්වහන්සේ බිම දන නමලා චිතකයට නලල තියාගෙන වන්දනා කරගෙන අදිෂ්ඨානයක් කරා මේ සඳුන් දරවලින් සකස් කරපු චිතකයේ තුල රන් දෙනක් තුල මහා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය කපපුලුම් පටල 500 කිනුත් සිනිඳු සලු 500 කිනුත් උතල මේ චිතකයේ තුල තැම්පත් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී දේහේ සම්බුදු සිරිපතුල් යුගල කපුපුලුම් පටල 500ත් සිවුරු 500ක් රන් දෙනක් විවර කරගෙන එළියට පැමිණිලා මගේ නළල මත පිහිටාවා කියන අදිෂ්ඨානයෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ චිතකේට නළල පියනවත් සමගම හරිම ආශ්චර්යයක් සිදු වුණා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් යුගල චිතකයෙන් එළියට පැමිණිලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නළල මත පිහිටියා උන්වහන්සේ සම්බුදු සිරිපතුල් නළල මත තියාගෙන දහසක් නිම්වලලුලින් යුතු චක්‍ර ලකුණු වලින් යුතු බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් යුගල වන්දනා කරන්නට ඊදුනා බුදු ගුණ සිහි කරගෙන ඒ වෙලාවේ අවසාන වතාවට මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාත් එතන වැඩ සිටිය ස්වාමින් වහන්සේලාත් මල්ල රජදරුවන් ඇතුළු බොහෝ දෙනෙක් සිරිපතුල් යුගලට වන්දනා කරා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ආයමත් නළල ඉවතට ගන්නවා සමගම කිසිම සෙලවීමක්වත් නොවි පෙරචිතකයේ තිබූ පරිදිම ශ්‍රී දේහයේ ඒ ආකාරයෙන්ම පිහිටියා. ඒ සැනින් දේවානුභාවයෙන් ගිනි ඇවිලුනා කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. පින්වතුනි කවුරුවත් ගිනි අවුලවන්න පෙර දේවානුභාවයෙන් චිතකයට ගිනි ඇවිලුනා කියලා සඳහන් වෙනවා. මේ විදිහට ශ්‍රී දේහයේ තැම්පත් කරපු මේ සම්බුදු චිතකයට ගිනි ඇවිලිලා සඳුන්දර පිලිස්සෙනකොට මේ ගිනි දැල් තුලි රන් දෙන තුල තියෙන ඒ කපු පුළුම් පටලත් ඒ අලුතෙන් ඔතපු සිවුරුත් ඒ දැවිලා පිලිස්සිලා බුදුරජාණන් වහන්සේගේ සම්මස් නහර මේ සියල්ල පිලිස්සිලා අලුවත් දූවිලිවත් දැලිවත් කිසිවක් ඉතුරු නොවි බුද්ධ අරිෂ්ඨානයේ මත ਸਰවඥ ධාතුන් වහන්සේලා පමණක් රන් දෙන තුල ඉතිරි වුණා කියලා සඳහන් වෙනවා පින්වතුනි මේ චිතකයේ ගිනි නිවිලා ගියාට පස්සේ මේ ශ්‍රී දේහය ආදාහණය කරපු රන් දෙන බොහොම ලස්සනට සරසපු ඇතෙක් පිට තපලා නගරේ වටා ප්‍රදක්ෂිනා කරවලා ලස්සන මණ්ඩපයක් මත මේ රන් දෙන තැන්පත් කරා රන් දෙන විවර කරන්න පෙර බොහෝ පිරිසක් ධාතුන් වහන්සේලා ඉල්ලගෙන පැමිණිලා අජාසත් රජුරෝ සේනාවක් අරගෙන මට ධාතුන් වහන්සේලාගෙන් භාගයක් ඕන කියලා. ඒ වගේම ශාක්‍ය වංශිකයන් කියන්න පටන් ගත්තා බුදුරජාණන් වහන්සේ අපේ කෙනෙක් අපේ වංශික කෙනෙක් අපේ ඥාතිවරේ ඒ නිසා උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාගෙන් භාගයක්ම අපිට ඕනේ කෝලීය වංශිකයන් කියන්න පටන් ගත්තා බුදුරජාණන් වහන්සේ අපේ ඥාතියේ ඒ නිසා අපටත් ධාතුන් වහන්සේලාගෙන් භාගයක්ම ඕනේ ඒ වගේම ලිච්ඡවීනුත් කියන්න පටන් ගත්ත බුදුරජාණන් වහන්සේ අපිටත් අවශ්‍යයි. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා අපිටත් ඕනේ. මේ වගේ ධාතුන් වහන්සේලා ඉල්ලගෙන ආපු බොහෝ පිරිස් අතරේ කණ්ඩායම් 8ක් ධාතුන් වහන්සේලා ඉල්ලගෙන පැමිණිලා ඒ අය සේනා සංවිධානය කරගෙන ඇවිල්ලා ධාතුන් වහන්සේලා දුන්නේ නැත්නම් අපි යුද්ධ කරනවා කියලා යුද ප්‍රකාශ කරා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බෙදාගන්න යම් හේකින් යුද්ධයක් ඇති වුණා නම් ඒක බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අගෞරවයක් සිද්ධ වෙනවා. අන්නේ වෙලාවේ ඩෝන බමුණ මැදිහත් වෙලා ඩෝන ගර්ජනාවක් පවත්තලා මේ සියලු දෙනාම ඩෝන බමුණගේ හඬට අවනත වුණා. ඒකට හේතුව රජ දරුවන්ට ශිල්ප ශාස්ත්‍ර උගන්වපු ගුරුවරයෙක් තමයි ඩෝන බමුණ. මේ අපේ ගුරුවරයාගේ කටහඬ නේද කියලා අර රජ දරුවෝ ඒ ඩ්‍රෝන ගර්ජනාවට ඩ්‍රෝන බමුණ මහා හඬින් කතා කරපු ඒ හඬට අවනත වුණා. ද්‍රෝණ බමුණා මේ සියලු දෙනාම එකඟ කරගත්තා සමසේ ධාතුන් වහන්සේලා බෙදලා දෙන්න. අන්නේ එකඟතාවයේ පිට ද්‍රෝණ බමුණා ධාතු බෙදන්න හන් දෙන විවර කරා. හරීම පුදුමයි ධර්මයේ සඳහන් වෙනවා පින්වතුනි අපිට තර්ක කරලා. අපිට මේ බුදු කෙනෙක් තුල තියෙන මහා ගුණ උන්වහන්සේගේ ආශ්චර්යමත් සිදුවීම් ගැන අපේ දැනුමෙන් තර්ක කරලා අපිට මේවා තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ. ධර්මයේ සඳහන් වෙනවා රන් දින විවර කරනකොට පළවෙනියටම උතපු වස්ත්‍රයත් උන්වහන්සේගේ සිරුර පළවෙනියටම උතපු සිවුරත් 500 වෙනියට උතපු සිවුරත් පිලිස්සෙන්නේ නැතුව මෙන්න මේ අලුතින් පොරෝපු මේ සිවුරු දෙක අතර ධාතුන් වහන්සේලා පිරිලා තිබ්බා අලුවත් දැලිවත් දූවිලිවත් කිසිවක් ඉතිරි නොවි ධාතුන් වහන්සේලා පමණක් මේ සිවුරු දෙක අතර පැවතුණා පින්වතුනි හරිම පුදුමයි. මේ ධාතුන් වහන්සේලා බිඳිලා ගිය ස්වභාවය ධර්මයේ සඳහන් වෙනවා බුද්ධ අධිෂ්ඨානයේ මත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ ආදාහණයෙන් පසු සර්වඥ ධාතුන් වහන්සේලාගේ නොබිඳී නොවිසිරි නොකැඩි ඒ ආකාරයෙන්ම පැවතිච්ච ධාතුන් වහන්සේලා හත් නමක් තිබුණා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ විශාලම ධාතුන් වහන්සේ තමයි ලලාට ධාතුන් වහන්සේ නලල්තලේ සාමාන්‍ය මිනිස්සෙකුගේ හිස් කබලක් ගත්තොත් මේ හිස් කබල කොටස් කීපයකට ගලවන්න පුළුවන්. අන්නේ හිස් කබලේ හිස් මුදුනේ ඉඳන් ඉදිරිපස තියෙන මේ නලලත් සමග අයිති කොටසට කියන නලල් තලය. බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රී දේහේ උන්වහන්සේගේ හිසේ ඉදිරිපස කොටස ලලාට ධාතුන් වහන්සේ නලල් තලය ඒ ආකාරයෙන්ම නොබිඳී නොවිසිරි රන් දෙන තුල පැවතුණා. ඒ වගේම බුද්ධ අධිෂ්ඨානයේ මත සතර දලදා වහන්සේලා ඒ ආකාරයෙන්ම දලදා වහන්සේලා හතර නම ඒ ආකාරයෙන්ම නොබිඳි නොවිසිරි බුද්ධ අධිෂ්ඨානයේ මත ඉතිරි වුණා. ඒ වගේමයි අකුධාතුන් වහන්සේලා දෙනමයි. අකුධාතුන් වහන්සේලා කියන්නේ බෙල්ලේ සිට වම් අත දක්වා තියෙන වම් උරහිස් අස්තියට කියනවා වම් අකුධාතුන් වහන්සේ. බෙල්ලේ ඉඳන් දකුණු අත දක්වා තියෙන දකුණු උරහිස් අස්තියට කියනවා දකුණු අකුධාතුන් වහන්සේ. මෙන්න මේ අකුධාතුන් වහන්සේලා දෙනමත් ඒ ආකාරයෙන්ම රන් දෙන තුල ඉතිරි වුණා. අනෙක් සියලු ධාතුන් වහන්සේලා ප්‍රමාණ තුනක් යටතේ බිඳිලා විසිරිලා කැඩී ගිය බව ධර්මයේ සඳහන් වෙනවා. අනෙක් සියලුම අස්ති ධාතුන් වහන්සේලා මුම්පියලි ප්‍රමාණයටත් කඩ සහල් ප්‍රමාණයටත් අබෑට ප්‍රමාණයටත් ප්‍රමාණ තුනක් යටතේ බිඳිලා විසිරීලා ගියා. පින්වතුනි මේ ධාතුන් වහන්සේලා බෙදන්න පෙරත් බොහොම ආශ්චර්යමත් සිදුවීමක් සඳහන් වෙනවා. ඒ තමයි රන් දෙන විවර කරන්න පෙර සඳුන් චිතකයේ තුල මේ ශ්‍රී දේහයේ දැවෙනකොට ආදාහණය වෙනකොට එතන වැඩ සිටිය මහරහතන් වහන්සේලා අතරින් සරබූ කියන 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේ 이르දියෙන් අර ගිනි දැල් වෙන චිතකයට ඇතුල් වෙලා බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ සරබූ මහරහතන් වහන්සේ අතට ගත්තා. අතට අරගෙන උන්වහන්සේ 500ක් උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සමගින් අහසට පැන නැගලා අහසින්ම පැමිණිලා ලංකාද්වීපයේ මයංගන චෛත්‍ය රාජානන් වහන්සේ තුල එදා සුමන සමන් දෙවියන් බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු තැම්පත් කරලා ඉදි කරපු ඒ මයංගන චෛත්‍ය තුලම බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේලා තැම්පත් කරලා සරබු මහරහතන් වහන්සේ නාග ලෝකයෙන් නාග වර්ග පාෂාණ අරගෙන ඇවිල්ලා ඒ චෛත්‍යයේ තවත් විශාල කරලා බැඳලා අහපව් ආයමත් කුසිනාරාවට අහසින් වැඩම කරපු බව සඳහන් වෙනවා ඒ වගේමයි ශ්‍රී දේහය ආදාහණය වෙනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුවක් වන කේම කියන 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේ 이르දියෙම චිතකයට ඇතුල් වෙලා බුදුරජාණන් වහන්සේගේ වම් යටි දලදා වහන්සේ කේම මහරහතන් වහන්සේගේ අතට ගත්තා. අරගෙන මේ වම් යටි දලදා වහන්සේ කලින්ගු රටේ රජතුමාට ගිහින් බාර කරා රජතුමනි බොහෝම රාජ්‍ය ගෞරව ඇතුව පුද පූජා පවත්වන්න මේ බුදුරජාණන් වහන්සේගේ දලදා වහන්සේ නමක් දන්ත ධාතුන් වහන්සේ නමක් කියලා. අන්න එදා කේම මහරහතන් වහන්සේ දැල් වෙන චිතකයෙන් 이르දි බලයෙන් අතට ගත්ත වම් යටි දලදා වහන්සේ තමයි එදා කලිඟු රටේ රජතුමාට ලබා දීපු මේ වම් යටි දලදා වහන්සේ තමයි පරම්පරාවෙන් ඇවිල්ලා එදා දඹදිව ඇතිවෙච්ච ආක්‍රමණ වලින් ආරක්ෂා කරගන්න දන්ත කුමරු හේමමාලා ආතේ ලංකාවට එවලා අද මේ වෙනකොට මහනුවර ශ්‍රී දලදා මාලිගාව තුල වැඩ සිටින්නේ ඒ වම් යටි දලදා වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේලා හතර නමකින් වම් යටි දලදා වහන්සේ අනෙක් දලදා වහන්සේලා තුන් නම රන් දෙනේ ඒ ආකාරයෙන්ම තිබුණා පින්වතුනි ඩෝන බමුණ මේ සියලු දෙනාම සමගි කෙරෙව්වා සමසේ ධාතුන් වහන්සේලා බෙදලා දෙන්නේ ඩෝන බමුණ 13 වහන්සේලා බෙදන්න ගත්ත භාජනෙන් පුරෝල දෙකක් එක ඩෝනේ බැගින් කොටස් 8කට බෙදුවා. මේ 13 වහන්සේලා බෙදන වෙලාවේ ඩෝන බමුණා පුංචි සොරකමක් කපටි වැඩක් කරපු බව සඳහන් වෙනවා. ඔහු කල්පනා කරා මේ 13 වහන්සේලා සියල්ල මේ රජදරුවන්ට බෙදලා දුන්නොත් මං වන්දනා කරන්නේ මට වන්දනා කරන්න ධාතුන් වහන්සේ නමක් නැති ඒ නිසා මේ රන්දිනේ තියෙන ධාතුන් වහන්සේලාගෙන් ධාතුන් වහන්සේලා කීප නමක් හොරකම් කරගන්නට ඕන කියලා හිතුවා. හොර සිතක් ඇති වුණා. ඒ වෙලාවේ රන්දෙන විවර කරනකොට බොහෝ දෙනෙක් රජදරුව බොහොම සද්ධාවන්ත අය තමයි ධාතුන් වහන්සේලා ඉල්ලගෙන ආවේ. මේ රජදරුවන් ඇතුළු බොහෝ දෙනෙක් රන්දෙන විවර කරනවත් සමගම හඬා වැළපෙන්න පටන් ගත්තා. අනේ බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ 32කින් යුතු ශ්‍රී දේහේ සම්මස්නහර සියල්ල පිලිස්සিলা. දැන් මේ ධාතුන් වහන්සේලා ටිකක් විතරයි නේද අපිට දකින්න ලැබුණේ කියලා හඬන්න වැළපෙන්න පටන් ගන්නකොට ඒ රජදරුවන් හඬා වැළපෙන වෙලාවේ මේ ප්‍රමාදය දැකපු ඩෝන බමුණා හිමීට දන්ත ධාතුන් වහන්සේලා තුන්නම අතින් අරගෙන එක් දන්ත ධාතුන් වහන්සේ නමක් ජටාවේ හංගගත්තා. කාටවත් නොපෙනෙන ආකාරයට. අනෙක් දන්ත ධාතුන් වහන්සේ ඉනේ හංග ගත්තා. අනෙක් දන්ත ධාතුන් වහන්සේ පාදයේ දෙක අතර සංගවා ගත්තා කියලා සඳහන් වෙනවා. ඒ වගේම පාදයෙන් වසාගත් බව සඳහන් වෙනවා. කෙසේ හෝ මේ විදිහට දන්ත ධාතුන් වහන්සේලා තුන්ම හංගගත්තා. ඒ වෙලාවේ කාට හොරෙන් රජදරුවන්ට හොරෙන් මනුස්ස ලෝකේ කාට හොරා මේ දන්ත ධාතුන් වහන්සේලා හංගගත්තත් දස දහසක් ලෝක ධාතු වලින් අහසෙ පිරීලා ඉතිරිලා ධාතුන් වහන්සේලා වන්දනා කරන්න පැමිණිච්ච දෙවියන් මේ සියල්ලේ ආකාරයෙන්ම දැක්කා. ඒ අතරින් සක්‍ර දෙවියන් විමසලා බැලුවා මේ ඩෝන බමුණ ජටාවේ හංගගෙන ඉන්න දලදා වහන්සේට ගරු කරන්න වැඳුම් පිදුම් කරන්න ඩෝන බමුණට ඒ තරම් හැකියාවක් නැහැ. දෙවියන් වන අප සුදුසුයි. ඒ වෙලාවේ සක්‍ර දෙවියන් රන් කරඬුවක් මවාගෙන සියුම් අතකින් අර ජටාවේ හංගගෙන හිටපු දලදා වහන්සේ අරගෙන රන් කරඬුවේ තැම්පත් කරගෙන දෙවියන් සාදුකාර දෙමින් තව්තිසා දිව්‍ය ලෝකේට මේ දලදා වහන්සේ වඩම්මගෙන ගිහින් සිළුමිණි මහා සෑය තුල මහා බෝසතාණන් වහන්සේ ගිහි ජීවිතය අතහැරලා අබිනිෂ්ක්‍රමණය කරපු දවසේ කෙස් වැටිය කපල අහසට විසි කරනකොට ඒ බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා අරගෙන ගිහින් සක්‍ර දෙවියන් දිව්‍ය ලෝකේ මවපු චෛත්‍ය තමයි සිළුමිණි මහා සෑය. මේ සිළුමිණි මහා සෑය තුල බුදුරජාණන් වහන්සේගේ දකුණු දලදා වහන්සේ නමක් වන ද්‍රෝණ බමුණ ජටාවි සංගවාගත් දලදා වහන්සේ සිළුමිණි සෑය තැන්පත් කරා. ඒ වගේම අර පාදයේ අතර සංගවාගත් පාදයෙන් වසාගත් ඒ දලදා වහන්සේ නාග ලෝකයෙන් ධාතුන් වහන්සේලා වන්දනා කරන්න ඒ වෙලාවේ පැමිණිච්ච නාග රජවරු අත හිටපු ජයසේන නම් නා රජු දැකලා පොළොව ඇතුළෙන්ම මේ දලදා වහන්සේ අරගෙන ගිහිල්ලා නාග ලෝකයෙන් තැම්පත් කරලා නාග වර්ගන පාෂාණ වලින් මණික් වලින් ධාතු මන්දිරයක් වගේ සකස් කරලා නාග ලෝකයේ තුල ඒ දලදා වහන්සේට වැඳුම් පිදුම් කරන්න පටන් ගත්තා. පින්වතුනි මේ නාග ලෝකයට එදා ජයසේන නාරජු අරගෙන ගිය මේ දලදා වහන්සේ තමයි පස්සේ ලංකාවට නාග ලෝකයට ගිහින් 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක් වඩම්මගෙන පැමිණිලා සෝමාවතී චෛත්‍ය රාජානන් වහන්සේ තුල තැන්පත් කරන්නට ඉදුනේ. අද පොළොන්නරුවේ සෝමාවතී චෛත්‍ය තුල වැඩ සිටින්නේ දෝණ බමුණා පාදයෙන් සංගවාගත්ත ඒ දලදා වහන්සේ නාග ලෝකී ජයසේන නාරජු නාග ලෝකයට ගෙනී බොහෝ කාලයක් වන්දනා කරපු ඒ දලදා වහන්සේ තමයි ලංකාද්වීපයේ අපට අද ලැබිලා තියෙන්නේ සෝමාවති චෛත්‍ය රාජානන් වහන්සේ තුල. පින්වතුනි අර ඉනේ සංගවාගත්ත අනික් දලදා වහන්සේ ගහන්දාර ද්වේෂයෙන් පැමිණි කෙනෙක් අරගෙන ගියා කියලා සඳහන් වෙනවා. මේ විදියට ඩෝන බමුණ සංගවගත්ත දලදා වහන්සේලා තුන් නමම ඔහුට අහිමි වුණා. අනෙක් සියලු ධාතුන් වහන්සේලා සමසේ රජේ දරුවන් 8 දෙනෙකුට එක් ද්‍රෝණිය බැගින් බෙදලා දුන්නා. ඒ ඒ රජවරු මේ ධාතුන් වහන්සේලා ද්‍රෝණේ බැගින් අරගෙන ගිහින් තමන්ගේ රාජ්‍යවල චෛත්‍ය 8ක් හදලා බොහොම සද්ධාවෙන් වන්දනාමාන කරන්නට යෙදුණා. පින්තුනි ඒ අතර කෝලිය රජදරුවන්ට කෝලිය වංශිකයන් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අම්මගේ පරපුරේ ඥාතිය. සාක්‍ය කෝලිය වංශිකයන් කියලා අපි අහලා තියෙනවා. එතකොට කෝලිය වංශිකයන් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අම්මගේ පරපුරේ ඥාති. මේ කෝලිය වංශිකයන්ට ලබා දීපු ධාතුන් වහන්සේලා ඩ්‍රෝණේම තැම්පත් කරලා ගංගානම් ගඟ අසල චෛත්‍යයක් හදලා වුන් වන්දනා කරා. මේ ධාතුන් වහන්සේලා ඩ්‍රෝණේ තැම්පත් මේ චෛත්‍ය ගම් වතුරකට කඩාගෙන ගංගානම් ගඟට වැටිලා කරඬුව ගහගෙන මහ මුහුදට ගියා. ධාතු ඩෝණයක් සහිත කරඬුව මහා සාගරයේ බුද්ධ රශ්මි විහිදෝමින් බැබලෙනකොට නාග ලෝකේ නාගයන් මේ ධාතු කරඬුව දැකලා පුදුම සද්ධාවකින් සතුටකින් සාදුකාර දෙමින් නාග ලෝකයට අරගෙන ගිහින් බොහෝ කාලයක් නාග ලෝකේ පුද පූජා පැවැත්තුවා. අන්නේ ධාතුන් වහන්සේලා ඩ්‍රෝණිය තමයි. සෝනුත්තර කියන මහරහතන් වහන්සේ 이르දි බල සම්පන්න නාග ලෝකයට ගිහින් දුටු ගැමුණු රජතුමා අනුරාධපුරයේ ඉදිකරපු මේ රුවන්වැලි මහා සෑය තුල තැම්පත් කරන්න මේ නාග ලෝකයේ තිබ්බ ධාතුන් වහන්සේලා ද්‍රෝණිය තමයි අරගෙන ඇවිල්ලා රුවන්වැලි මහා සෑය තැම්පත් කරේ. පින්වතුනි අද අපිට මේ ලංකාදීපේ බුදුරජාණන් වහන්සේගේ අම්මගේ පරපුරේ ඥාතීන්ට කෝලිය වංශිකයන්ට ලැබිච්ච ධාතුන් වහන්සේලා ද්‍රෝණිය මද රුවන්වැලි මහා සෑය චෛත්‍ය රාජානන් වහන්සේ තුල වැඩ සිටිනවා. ඒ අතර අද මේ වෙනකොට අපේ භාග්‍යයකට බුදුරජාණන් වහන්සේගේ පිය පරපුරේ ඥාතීන් වන ශාක්‍ය වංශිකයන්ට ලබා දීපු ධාතුන් වහන්සේලා ඩෝණිය ශාක්‍ය වංශිකයන් බොහොම සද්ධාවෙන් අරගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ අපේ කෙනෙක් කියන හැඟීමේ බොහොම සද්ධාවෙන් උන්වහන්සේ වෙනුවෙන් ශාක්‍ය වංශිකයන් ඉදි කරපු නීක්‍රෝධාරාම ඒ විහාරේ චෛත්‍යයක් ඉදි කරලා මේ ධාතුන් වහන්සේලා ඩෝණේම ශාක්‍ය වංශිකයන් කපිලවස්තුපුර ඒ නීග්‍රෝධාරාමේ තැන්පත් කරන්නට යෙදුණා. මේ කපිලවස්තුපුර නීග්‍රෝධාරාම චෛත්‍යයේ තැන්පත් කරපු මේ ධාතුන් වහන්සේලා අතරේ ඔබ දන්නවා ඉන්දියාවේ හිටපු ඇලෙක්සැන්ඩර් කනින්හෑම් කියන මෙතුමා මේ පුරාවිද්‍යා මේ සියල්ල කැණීම් කරලා එදා කපිලවස්තුපුර මේ චෛත්‍ය කැණීම් කරනකොට ඒ ධාතුන් වහන්සේලා තැම්පත් කරලා තිබ්බ මේ කරඬුව හමු වුණා. මේ කරඬුවේ සටහනක් තිබුණා. මේ කරඬුව තුල තැම්පත් වෙලා තියෙන ශාක්‍ය වංශික ඥාතීන්ට ලබා දීපු ධාතුන් වහන්සේලා කියලා බ්‍රාහ්මී අක්ෂර වලින් සටහන් කරලා තිබුණා. අන්නේ ධාතුන් වහන්සේලා තමයි අද මේ වෙනකොට මේ ලංකාද්වීපයට අවුරුදු 30 ගණනකට පස්සේ ඔබේ සද්ධාව උපදවා ගන්න බුදුරජාණන් වහන්සේ වනේ අපි අපේ දෑසින් අද දැක ගන්නවා කියන හැඟීමෙන් දෑසින් දැකගෙන වන්දනාමාන කරන්න මේ කපිලවස්තුපුර ධාතුන් වහන්සේලා හැටියට මේ දිනවල ලංකාවට වඩම්මලා මේ ලංකාව පුරාම ප්‍රදර්ශනය කරමින් ඔබට දැකලා පහන් සංවේගය ඇති කරගන්න බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කරගෙන වන්දනා කරගන්න අද මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ පින්වතුනි ਸਰවඥ ධාතුන් වහන්සේ නමක් දැකීම කියන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේව දැක්කා හා සමානයි. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා පළවෙනි වස් කාලයේ ගත කරලා අවසන් වෙලා මිහිඳු මහරහතන් වහන්සේ දේවානම් පිටිස්ස රජතුමාට කියන රජතුමනි අපි දැන් ලංකාවට ඇවිල්ලා බොහෝ කාලයක් ගත වුණා. අපේ ශාස්ත්‍රුන් වහන්සේව අපිට බොහෝ කාලෙකින් දැකලා වැඳ ගන්න වන්දනා කරගන්න බැරි වුණා අපි දඹදිවට යා යුතුයි කියලා. ඒ වෙලාවේ දේවානම්පියතිස්ස රජතුමා කල්පනා කරනවා මිහිඳු මහරහතන් වහන්සේ මේ කියන්නේ මොන වගේ දෙයක්ද? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දැන් බොහෝ කාලයක් ගෙවිලානේ. කොහොමද දැන් බුදුරජාණන් වහන්සේව දකින්නේ දඹදිවට ගිහින්? රජතුමා දේවානම්පියතිස්ස රජතුමා අහනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා නේද? කොහොමද උන්වහන්සේව දැන් දකින්නේ? අන්නේ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස් රජතුමාට කරපු ප්‍රකාශයක් මහා වංශي සඳහන් වෙලා තියෙනවා රජතුමනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා දඹදිව් තලයේ වැඩ සිටිනවා ඒ ධාතුන් වහන්සේලා දැකීම ජීවමාන බුදුරජාණන් වහන්සේව දැක්කා හා සමානයි ධාතුන් වහන්සේලාට වන්දනා කිරීම ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කරා සමානයි කියලා අන්නේ වෙලාවේ රජතුමා වැඳගෙන කියා හිටිය අනේ ස්වාමීනි එහෙමනම් ඒ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ ලංකාදීපයටත් වඩම්මලා දෙන්න. ඒ ධාතුන් වහන්සේලා තැම්පත් කළා මම චෛත්‍ය ඉදි කරවන්නම් කියලා. ඒ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ සුමන සාමණේර මහරහතන් වහන්සේට පවරනවා දඹදිවට ගිහිල්ලා ධර්මාශෝක රජතුමාගෙන් ධාතුන් වහන්සේලා ඉල්ලන්න. රජතුමා පාත්‍ර ධාතුන් වහන්සේට ਸਰවඥ ධාතුන් වහන්සේලා පුරවලා ලබා දෙයි. ඒ ධාතුන් වහන්සේලාත් අරගෙන ඔබ යන්න කිව්වා දිව්‍ය ලෝකයට. ගෙහින් සක්‍ර දෙවියන්ගෙන් ඉල්ලන්න කිව්වා සිළුමිණි මහා සෑය තුල දකුණු දලදා වහන්සේ දකුණු අකුධාතුන් වහන්සේත් වැඩ සිටිනවා. දෙවියන්ට දකුණු දලදා වහන්සිට වන්දනා කරන්න හැබැයි දකුණු අකුධාතුන් වහන්සේව මේ ලංකාද්වීපයේ මිනිස්යන්ට වැඳුම් පිදුම් කරන්න ලබා දෙන්න කියලා සක්‍ර දෙවියන්ගෙන් ඉල්ල ගන්න කිව්වා. කියලා සුමන සාමණේර මහරහතන් වහන්සේව දිව්‍ය ලෝකයටත් දඹදිවටත් මිහිඳු මහරහතන් වහන්සේ පිටත් කරලා ඇරියා. අන්නේ ගමනේදී සුමන සාමණේර මහරහතන් වහන්සේ සක්‍ර දෙවියන්ගෙන් සිළුමිණි සෑය තුල තිබිච්ච බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ අරගෙන කරඬුවක තියලා සුමන සාමණේර මහරහතන් වහන්සේගේ අතට පත් කරා. ඒ දකුණු අකුධාතුන් වහන්සේ තමයි ලංකාවට වඩම්මලා එදා දේවානම්පියතිස්ස රජතුමා තූපාරාම චෛත්‍ය රාජානන් වහන්සේ තුල තැන්පත් කරලා තූපාරාම චෛත්‍ය ඉදි කරේ. ඒ වගේම සර්වජ්‍ය ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දානී වළඳපු පාත්‍රයට පාත්‍ර ධාතුන් වහන්සේට සර්වඥ ධාතුන් වහන්සේලා පුරවලා සුමන සාමණේර මහරහතන් වහන්සේ ලංකාවට වඩම්මු බවත් මේ ලක්දිව යොදුනක් යොදුනක් පාසා චෛත්‍යවල ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම සිදු කරපු බවත් සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා පින්වතුනි අද ලංකාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ගැන හිතලා බලනකොට ලෝකේ වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් අද වැඩ සිටින රට තමයි මේ ලංකාද්වීපය. බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච උන්වහන්සේ වැඩ සිටිය දඹදිව් තලේවත් අද මේ තරම් ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් නැහැ. උන්වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ නලල් තලේ අද මේ ලංකාද්වීපය තුල වැඩ සිටිනවා. දන්ත ධාතුන් වහන්සේලා දෙනමක්ම මේ ලංකාද්වීපය තුල වැඩ සිටිනවා. ඒ වගේම දකුණු අකු ධාතුන් වහන්සේත් මේ ලංකාද්වීපය තුල වැඩ සිටිනවා. අනිකුත් ශාරීරික ධාතුන් වහන්සේලාගෙන් වැඩිම ප්‍රමාණය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 8යි තිබුණේ. ඒ ඩ්‍රෝන 8න් එක් ඩ්‍රෝනයක්ම බුද්ධ ශරීරයේ සම්පූර්ණ ධාතුන් වහන්සේලාගෙන් 8න් එකක ප්‍රමාණයක්ම අදරුවන්වැලි මහා සෑය තුල වැඩ සිටිනවා. ඒ වගේම මේ ලංකාදීපේ බොහෝ චෛත්‍ය තුල ਸਰවඥ ධාතුන් වහන්සේලා යම් යම් ප්‍රමාණවලින් වැඩ සිටිනවා. කේශ ධාතුන් වහන්සේලා බොහෝ චෛත්‍ය රාජානන් වහන්සේලා තුල වැඩ සිටිනවා. ඒ අතර මේ ලංකාද්වීපයේ අපේ වාසනාවට බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් වන ශාක්‍ය වංශිකයන්ට ලබා දීපු ඒ කපිලවස්තුපුර චෛත්‍ය තුල තැන්පත් කරලා තිබ්බ ඒ ශාරීරික ධාතුන් වහන්සේලා මේ දිනවල ලංකාවට වඩම්මලා ඔබට ජීවමාන බුදුරජාණන් වහන්සේ මගේ දෑසින් මන් දැක ගන්නවා කියන හැඟීමේ තමන්ගේම ඇස් දෙකෙන් බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා දැකගෙන වන්දනාමාන කරගන්න අද ඔබට වාසනාව ලැබිලා තියෙනවා. පින්වතුනි මේ සියලුම ධාතුන් වහන්සේලා තුල බුද්ධ අධිෂ්ඨානය බුද්ධ ශක්තියක් තියෙනවා. ඒ නිසා තමයි අවුරුදු 5000ක් අවසන් වෙනකොට මේ සියලුම ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000 අවසන් වෙන වෙසක් පුන් පොහෝ දවසකදී සියලුම ਸਰවඥ ධාතුන් වහන්සේලා එකට ඇමිනිලා බුදුරුවක් නිර්මාණය වෙලා යමා මහ පෙළහර පෑමකින් පසුව ධාතුන් වහන්සේලා සියල්ල අහසේ පිරිනිවන් පාන බව ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2550 ගණනකට පස්සේ 56කට පමණ පසුව අද අපි මේ ලංකාද්වීපය තුල ඉඳන් මේ ලෝකේ ඉපදිලා ජීවමාන බුදුරජාණන් වහන්සේව දැක ගන්නවා කියන හැඟීමෙන් අද අපිට ධාතුන් වහන්සේලා දැකගෙන වන්දනා කරගන්න වාසනාව තියෙනවා. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් අරගෙන මේ මනුස්ස ජීවිතයේ අවසන් වෙන්න කලින් ඔබත් සියසින් ධාතුන් වහන්සේලා දැක බලා වන්දනා කරගනිමින් ඒ ධාතු තැන්පත් චෛත්‍යවලට බුදුරජාණන් වහන්සේට මං වන්දනා කරනවා කියන හැඟීමෙන් වන්දනාමාන කරමි. ඔබ හැම දිනාටමත් අප්‍රමාණ පින් දහම් රැස් කරගන්න ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි අද ධර්ම දේශනාවෙන් ධර්මානුශාසනාවෙන් අපි රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසිර වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම අද දායකත්වයේ දරන්නේ ඒ පින්වතුන්ගේ මූලිකම අරමුණ වෙන්නේ පරලෝ සැපත් වී වසර 25ක් සපිරෙන කොස්සේනේ විසූ ජේ.එච්. රංහාමි පියාණන්ටත් ඒ වගේ මාස 3කට පෙර පරලෝ සැපත් පොඩි මැණිකේ මෑණියන්ටත් පවුලේ මේ පරලෝකීය සියලුම ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමේ අරමුණෙන් දායකත්වයේ දරනවා කුලියා පිටිය ඉලුක්කේන කොසේන ජය මහ පවුලේ දූදරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු සියලුම දෙනා. එහෙමනම් මේ නම් සඳහන් කරපු ඥාතීන්ටත් ධර්ම ශ්‍රවණය කරපු ඔබ නමෙන් මේ පරලෝකීය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපවත් වේවා සූපත් වේවා වහවහ සසර දුකින් අත් යට මිදේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටම නායකත්වයේ දරුවෝ ඔබේ පවුලේ දූ දරු මිනිබිරි මිනිබිරියන් ආදී හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ ධර්ම ශ්‍රවණයේ පින ධර්මාභෝධයේ පිණිසම උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසත්තා ජුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාසත්තා ජුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශිකානන් වහන්සේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගරු අනුශාසක පූජ්‍යපාද ගල්ගමුවේ ඥානදීප ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. දේශිකානන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. Thank you. ඔබත් මෙවන් ධර්මදේශනාවක දායකත්වයේ ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටිනම් 0112 69 71 40 දුරකථන අංකයට කතා කරන්න. ඔබට තෙරුවන් සරණයි. මේ ඔබට මතක් කරන්නේ රාත්‍රී ධර්ම දේශනාව පිළිබඳවයි. අද රාත්‍රී ධර්ම දේශනාවේ දේශකයන්න් වහන්සේ කෑගල්ලේ ශ්‍රී පඤ්ඤාරාම ස්වාමින් වහන්සේ ඔබට සදේශ